බුද්ධානුස්සති භාවනාව ඇසුරෙන් ඔබට පැන නගින දහම් ගැටළු පිළිබඳව අද දවසේදී උතුම් කතිකාවතක් ගොඩනගන්නට සිදු කළ ආරාධනෙන් බෞද්ධ ආරූප වහිනේ සදහම් මැදිරියට වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ගෑවුඩ දොඩන්තලාව ධම්මගිරිය අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. එක් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමකට කියා නිම කරගන්නට බෑ. සදහතුනේ අප මහා ලෝතර අමාමෑණී තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නිකල ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන බෞද්ධ ආරෝප වාහිනිය නිෂ්පාදනය කළ නවතම වැඩසටහන තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහන. ප්‍රතිවේක්ෂා වැඩසටහන මේ දිනවල ඔබ බෞද්ධ ආරෝප වාහිනියෙන් වගේම බෞද්ධ ආගමන ඉදිරියෙන් ශ්‍රවණය කරලා ඉතින් හත්වන සතිය දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ක්‍රියාත්මක වන්නේ ඉතින් අද දවසට නියමිත බුද්ධහන් සති භාවනාව ඇසුරෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ප්‍රථම පැනය සදහවතුන් එවා තිබෙන ප්‍රථම පැනය මම විමසන්නට කැමතියි. අපේ හඳුරන්නේ බුද්ධානුස්සති භාවනාව සිදු කරන ආකාරයේ සාරාංශයක් ලෙස පියවර වශයෙන් විස්තර කරන්න. ඒ පිළිබඳව සදහවතෙක් අපෙන් විමසා තිබෙනවා මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් පියවරක් වශයෙන් කොහොමද බුද්ධානුස්සති භාවනාව සිදු කරන්නේ ඒ පිළිබඳව අපිට පහදා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි ගැටලුවක් විසඳන්න හේතුවක් මම හිතන්නේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳ නොයෙකුත් ආකාරයේදී ගිය දින කීපෙම අපි සාකච්ඡා කරා. පියවරක් වශයෙන් සාකච්ඡා නිකරුණා කියලා මටත් හිතෙනවා මේ ප්‍රශ්නය අහද්දී. හේතුව බොහෝ ආකාරයට මේක सिद्ध කරන්න පුළුවන් හින්දා. බොහෝ බොහෝ ආකාරයට මේ භාවනාව सिद्ध කරන්න පුළුවන් වෙන්නේ අනුස්සතිය කියන්නේ නැවත නැවත සිහි කිරීමයි. ඒතර බුද්ධානුස්සතිය කියන්නේ තුජාන් වහන්සේ පිළිබඳ නැවත නැවත සිහි කිරීම. ඉතින් එච්චරයි සාරාංශය. නමුත් මේක කිරීමේදී වඩා ප්‍රතිඵලයක් ඇති වෙන ආකාරයට සිද්ධ කිරීම වටිනවා. මේ සඳහා හැබැයි අපි නමුත් බොහෝ කාරණා කතා කරන අතර වාරයේදී කතා නොකිරුවාමක් නෙවෙයි මම නැවත මතක් කිරීමක් කරනවා හිමුණොත් වචනයක් කියද්දී කෙනෙක් පිළිබඳව අපි හිතමු කිසි දවසක අඳුරන්නේ නැති කෙනෙක් පිළිබඳව නැත්නම් අපි එහෙම නැත්නම් කිව්ව කවදාකවත් කාලා නැති පළතුරක නමක් කියනවා. ඒ නම විතරයි හැඟීමක් නැහැ. කවදාකවත් කාලා නැති පළතුරක නමක් කියනවා නම විතරයි එතකොට අපින් කියවෙන්නේ හැඟීමක් එන්නේ නැහැ. හැඟීමක් එන්න නම් ඒක ආශ්‍රය කරලා තියෙන්න ඕනේ. එතකොට අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ කියන ගාථාව කියනවා. කියනකොට මේ සමහරවිට හැඟීමක් එන්නේ නැහැ. ඒ වචනත් එක්ක බුදුගුණත් එක්ක හැඟීමක් එන්නේ නැහැ. ඒ හැඟීම එන්නේ නැති හින්දා අපේ බුද්ධ වන්දනාව පවා ඒක උඩින් උඩින් යන දෙයක් බවට පත් වෙනවා. ඒ හැඟීම උපදවා ගන්න ඕනේ. ඒකට හැඟීමක් එන දේවලුත් තියෙනවා කවින් මහත්මයා. දැන් අපි වැඩි කැමති නැති දෙයක් පිළිබඳ වචනයක් ඇති හැඟීම පොඩි. එතකොට සමහරට අපි වචනේ දවස් කියනවා අපි හිතමු අඳුරන කෙනෙක් කියලා. සාමාන්‍ය අඳුර කෙනෙක් ගැන කියනකොට ලොකු හැඟීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ගොඩාක් ආදරය කරන කෙනෙක්, ගොඩාක් තරහ කෙනෙක් ගත්තොත් ඒ නම කියනකොට එකපාරට මේ තරහ හැඟීම එනවා. ප්‍රබලව දැනෙනවා ඒක. සාමාන්‍ය වෙන කෙනෙක් කිව්වත් දැනෙනවා ඒක. වෙන කෙනෙක් කිව්වත් ඒ නම දැනෙනවා. අන්න ඒ වගේ මේ බුදු ගුණ පිළිබඳව හැඟීමක් උපදවා ගන්න ඕනේ බුද්ධානුස්සති භාවනාව කරන කෙනා ඉස්සෙල්ලාම මේක මූලිකව අපහසුයි. මූලිකව අපහසු මූලිකව අපි හර හැම වචනයක් එක්කම හිතන්න ඕන හින්දා. දැන් එතකොට හැම බුදු ගුණයකටම අදාළව අපි කරුණාකාරණා බුද්ධ චරිතයෙන් හොයන්න ඕනේ. ඒක තමයි වටින්නේ. අපි උදාහරණයක් විදිහට පහුගිය දවස් දෙක තුනේ කතා කරේ පුරුෂ ධර්ම සාර්ථී ගුණය පිළිබඳව. ඒකෝර ඒ පිළිබඳව අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. මේ මේ අයව দমনය කරා, මේ මේ අයව দমনය කරා, මේ මේ අයව দমনය කරා කියලා නොයෙකුත් ආකාරයේ උදාහරණත් එක්ක අපි দমনය කරපු ආකාරයන්. මම කිව්වා කසිබාරාද බ්‍රාහ්මණයව එතකොට ආලවක দমনය, අඟුලිමාල দমনය මේවා වහනකොට අපිටත් මේ කතා ප්‍රවෘත්ති හොඳට අහලා බලනකොට අපිටත් ඒක නිකන් මේ ඇඟ කිලිකොලා යන හැඟීමක් ඇති වෙන දෙයක්. එතකොට ඒ හැඟීම අපි ජනිත කරගත්තොත් ඒ සිද්ධි හොඳට මෙනෙහි කරලා ඒ ඒ බුදු ගුණය අපේ මුවින් කියවෙද්දී අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියනකොට එකපාරට මේ වගේ මහා බල බලවන්ත කමක් ඒ හැඟීමත් එක්ක මහා ඒ ඒ වචනෙත් එක්ක ලොකු හැඟීමක් ඇති වෙනවා. එතකොට මේ හැඟීම අපි ජනිත කරගත්තොත් එහෙම අපිටම තේරෙයි ඉතිපිසෝ ගාතාව කියද්දි පවා ඒක වෙනදා කියනවා වගේ නෙවෙයි. নমස්කාර පාඨ කියද්දි පවා වෙනදා කියනවා වගේ නෙවෙයි. සරණාගමනයේදීත් වෙනදා කියනවා වගේ නෙවෙයි. ලොකු හැඟීමකින් මේක සිද්ධ කරනවා. ඒක gedara බුද්ධ වන්දනාව පවා වෙනස් වෙනවා තමන්ගේ. එතකොට මෙන්න මේ හැඟීම් සමුදාය ඒකරාශී කරගත්තොත් මම එහෙම කියන්නම් මේක හොඳට තේරුම් ගන්න ඔක්කොම මම බොහෝ වාරයක් කියලා තියෙන කාරණාවක් කවි මහත්තයා දැන් අපි අපේ හිතේ සිතුවිලි එකතු වෙන හැටි බලන්න අපි පාසලකට යනවා මේ එකම උදාහරණේ ඒ ඒ උදාහරණේ ඒ ඒ ක්‍රමයටම කියන එක මට හරි පහසුයි මේ පාසලකට යනවා මොන හරි දෙයක් පරීක්ෂා කරන්න ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන්න අපිට කලින් කියනවා මේ පාසලේ ළමයින්ට ඉංග්‍රීසි බෑ කියලා එතකොට මට දැන් හැංගීමක් විතර දෙන්න බෑ කියලා. පස්සේ තමයි එක්කෙනෙක් එක්ක ගිහින් කතා කරනවා. කතා කරනකොට එන්නේ මේ මේ හොඳින් ඉංග්‍රීසි කතා කරනවා. දෙවෙනියත් එක්ක කතා කරනකොට දෙවෙනියත් කතා කරනවා. දැන් මට මේ දෙන්න ගැන වෙන වෙනම මෙයාටත් පුළුවන්. මෙයාටත් පුළුවන් කියලා. ඔය දෙක ඉවර වෙනකොටම දෙන්නටම පුළුවන් කියලා ඒක හැංගීමක් වෙනවද නැද්ද? ඊට පස්සේ ආයෙ තව එක්කෙනෙක් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. දැන් මේ තුන මේ සිද්ධි තුනම ඉවරනකොට තුන් දෙනාටම පුළුවන් කියලා ඒක හැංගීමක් වෙනවා. ඒ වගේ බුදු ගුණ නමයේදීම අපිට කාරණා සහිතව හැඟීමක් එන විදිහට අපි බුදු ගුණ ගැන මෙනෙහි කරලා තිබුණොත් අන්තිමට මොන වේද? බුදුහාමුදුරුවෝ කියනකොට එක ප්‍රබල හැඟීමක් එනවා. හරි? එක හැඟීමක් එනවා. බුදුරජාණන් වහන්සේ කියනකොට ඒක මහා ශ්‍රද්ධා සම්පන්න හැඟීමක්. අර ඔක්කොම කැටි වෙලා මිශ්‍ර වෙලා නේද? එක හැඟීමක් එනවා. එන්න ඒ හැඟීම හොඳට හදාගත්තට පස්සේ ඒක නැවත නැවත නැවත නැවත වර්ධනය වෙන විදිහට නැවත මෙනෙහි කරන්න ඕන. අපි කිව්වොත් මේක කෙත කියලා මේක ඵලය කියලා. යාදි සංවපතේ වීදන් තාදි සංහරතේ බලං. වපුරන විදිහට තමයි අස්වැන්න. එතකොට වපුරනකොට කෙත මේක නම් කෙතේ වපුරනකොට අස්වැන්න විදිහට එන්නේ මේ පිළිවන් තියෙන හැඟීම. අන්න ඒ විදිහට අපිට සරල උපක්‍රමයක් තමයි බුදුගුණ නමය පිළිබඳවම බොහෝ කරුණු මෙනෙහි කරලා මෙනෙහි කර කර මෙනෙහි කර කර තමන්ට ඒ පිළිබඳව සිතුවිල්ලක් උපදිනවද හැඟීමක් උපදිනවද කියලා බලන්න උපදින තුරු මෙනෙහි කරන්න ඕනේ. අන්තිමට මේ නමය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගැන එක හැඟීමක් ඇති වෙනවා. ඒක අපිට ඉදිරියට කරගෙන යනවා. ඉතාමත් මනවින් ඒ අපි ආනන්දට යදුණු රාම ගැටලුවට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. සදහතුනේ අපි ඕනෑම දෙයක් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සිටියොත් අපේ සිත තුළ ඒ දේ වර්ධනය වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ බුද්ධානුස්සති භාවනාවත් අපි මෙනෙහි කරමු. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අපේ සිත තුළ මේ දේව ආයතනයේ වේවි. සදහතුනි ඊළඟ ප්‍රශ්නය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමතියි. අපේ ස්වාමීන් වහන්සේ දිනපතාම බෞද්ධ ආරෝප වාහිනියෙන් බෞද්ධ ආගෝණ ඉදිරියෙන් අපි උදෑසන කිරියාහාර පූජාව දහවල දෙතිසක් ව්‍යංජනයන්ගෙන් සමන්විත පූජාව ඒ වගේම සන්ධ්‍යාවේ ගිලන්පස 108කින් සමන්විත ඖෂධ පූජා මේ කියන පින්කම් ත්‍රිත්වයම අපි බෞද්ධයා ගුවන් විදුලියෙන් බෞද්ධ රූප වහිනින් ඔබ වෙත sannivedana කරනවා. ඉතින් ඒ වගේ තමයි අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දිනා දැන් නිවසේ සිට මේ පූජාවන් අනිවාර්යයෙන්ම උදෑසන කිරියාහාර පූජාව දහවල බුද්ධ පූජාව සවස ඊළඟපස පූජාව කියන මේ පූජා ත්‍රිත්වයම දැන් නිවසේ ඉඳලා අප මහ ලෝතර මාමණී බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට හොරු වී තිබෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මීළඟ පැනේ මම ඔබ වහන්සේගෙන් විමසන්නේ එතකොට මේ පූජාවන් සිදු කරනකොට පිළිපදින්න ඕනේ කරුණු ඒ වගේම පිළි නොපැදිය යුතු කරුණු තියෙනවද? ඒ පිළිබඳව ඔබ වහන්සේ මොන වගේ අදහසක්ද දරන්නේ? මූලික වශයෙන් සමාජයේ එක කණ්ඩායමක් මේ පූජාවන් සම්පූර්ණයෙන්ම තරයේ හෙළා දකිනවා. එහෙමයි. ඒවා පිළිබඳව මම කියන්නේ බෞද්ධ නාලිකාව නෙවෙයි. ඒකේ වෙන්නත් පුළුවන් සමහර දාට හෙලා දකිනවා බොහොම අවඥා සහගතව ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඊළඟට දෙවෙනි කාරණා අනිත් පැත්තෙන් සමහර අය පූජාවන් විතරක් වැඩි කොට අරගෙන ඒවා මැත්තේම ජීවිතේ ඒවා විතරයි බෞද්ධකම කියන්නේ පූජාවක් විතරයි. එතකොට අපි යන්නේ එතන තමයි තේරුම් ගන්න ඕන මූලික වශයෙන් හැම දෙයකදීම කර්මයක් යහපත් කර්මයක් සිද්ධ වෙන්න නම් චේතනාව තියෙන්න ඕනේ. එතකොට එකම පූජාව කවිඳු මහත්මයා අපි ඔක්කොම එකතුලා එකම පූජාවක් කරා කියන්නේ එකම ධනය, එකම ශ්‍රමය, එකම කාලය. එහෙමයි. වැය කරලා එක පූජාවක් කරනවා අපි ඔක්කොම එකතු වෙලා. හැබැයි ආනිසංස වෙනස්. ඇයි එකම ධනය, එකම ශ්‍රමය, එකම කාලය වැය කරලා යම් පූජාවක් කරොත් එහෙම කට්ටියක් එකතු වෙලා ආනිසංස වෙනස්. ඇයි මේ ආනිසංස වෙනස්? චේතනාව වෙනස්. එහෙමයි. එතකොට අපිට කරන පූජාවකින් ලොකුම ලාභයක් ලබා ගන්න නම් පළවෙනි දේ බුදුරජාණන් වහන්සේ ගැන චේතනාව ප්‍රබල කරගන්න ඕනේ. ඒකයි බුද්ධානුස්සති භාවයේ භාවනාව කියන ලොකුම වටිනාකම. එතකොට ඒ චේතනාව බුදුරජාණන් වහන්සේ කෙරෙහිම කරන පූජාවක් විදිහට අතුලාන්ත හැඟීමකින් ගෞරවයකින් මනා සංයමයකින් යුක්තව වැරද්දෙහි යෙදෙන්නේ නැතුව සීලවන්තව මම ඔකට හරි උපක්‍රමයක් කියන ලස්සන උපක්‍රමයක් කියනකම් පූජාවක් කරන්ඩ අපි බුදුහාමුදුරනේ සිත් වෙන්න ඕනද නැද්ද? දැන් අපි මොන හරි පූජාවක් කියන්නේ මොන හරි දීමක්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේට ආසන්න වෙන්න ඕනේ. එහෙනම් මේ පූජාව වෙලාවේදී මට අදහසක් ඇති වෙන්න ඕනේ ඇත්ත ඇත්තටම ජීවමාන බුදුරජාන් වහන්සේ මෙතන වැඩ හිටියානවා. ජීවමාන බුදුරජාන් වහන්සේ මෙතන වැඩ හිටියානම් මම සුදුසුදු බුදුහන්තුර ළඟට යන්න. ඇත්තටම කියන්න බලන්න අපේ පරසිට දන්නා නුවණ තියෙන බුදුරජාණන් වහන්සේ ජීවමාන කොහරි වැඩ ඉන්නවා කියන්නේ අපේ කී දෙනෙක් ළඟට යන්න නැන්නේ. මේ ආසන්නයට යන්න කී දෙනෙක් නැලි වෙයිද? ඇයි? ලැජ්ජාවක් නේ. නේද? මගේ සිත නේද? මගේ වැඩ මමයි දන්නේ. එහෙනම් ලැජ්ජාවක් ඇති වෙන්න තියෙන එකකට තියෙනවා. එහෙනම් අපි පින්නත් නේ අන්න ඒ විදිහට හිතන්න පුළුවන් දවසකට සැරයක් පූජාවක් අවස්ථාවේදී හිතන්න පුළුවන් මම ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියලා. අන්න ඒකයි අපි ගොඩාක් වටින්නේ මේක විහිළුවක් වගේ හිතෙනවා සමහර අයට. ගැඹුරෙන් මේක තේරුම් ගන්න බැරි වෙනකොට. ඇත්තටම අපේ ගෙදරක මම ඊයේත් මතක් කරා මට මතක හැටියට එක සාකච්ඡාවකදී අපේ ගෙදරක තාත්තගේ ෆොටෝ එකක් තියෙනවා. මේක ෆොටෝ එකක්ද කාඩ්බෝඩ් කැලලක්ද? මේක කාඩ්බෝඩ් කැලලක්. මේ තාත්තා නෙමෙයිනේ. හැබැයි මේ කාඩ්බෝඩ් කැලල දැකලා අපිට තාත්තා මතක් වෙනවද නැද්ද? තාත්තගේ හොඳ ගතිගුණ තිබ්බනම් මතක් වෙනවද නැද්ද? අන්න ඒ වගේ මේ පිළිම වහන්සේ, බෝධින් වහන්සේ, ඒ වගේම චෛත්‍යරාජන් වහන්සේ මොකටද? බුදුරජාණන් වහන්සේව මතක් කරගන්න බුදුරජාණන් වහන්සේ කියලා මහා හැඟීම දැනිත කරගන්න. හරි. එතකොට අපි මෙන්න මේ ගෞරවනීය தත්ත්වය ආරක්ෂා කරගන්න නම් පිළිවෙත අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නොපැළපිය යුතු දේවල් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මනාවකට ඇතුළාන්ත ගෞරවය හැම වෙලෙම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආය අමුතුවෙන් දෙයක් නැහැ. අමුතුවෙන් කියන්නේ කිසිම මොකද ගෞරවය තියෙනවා නම් සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. එහෙනම් මම කියන්නේ දෙකටම එක උත්තරයක් විදිහට බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවය උපදවා ගන්න කියලායි. එතකොට පූජාව කරනකොට තේරෙනවා මම එතකොට දැන් මේ ගෞරවය තියෙන නැති උදාහරණ කිහිපයක් මම මතක් කරන්නම්. මේක සමාජයට දැනගන්න ඕන හින්දා. දෙවියන්ව විශ්වාස කරන්න එපා කියලා මම කියන්නේ. දෙවියන්ව අදහන්න එපා. නමුත් අදහන්න ඕනේ නැහැ. නමුත් දෙවියන්ගේ පිහිට ආරක්ෂා මිනිසුන්ට තියෙනවා. ඒක පරිණිරාණ සූත්‍රාදී සූත්‍ර දේශනා කරලා තියෙනවා. දෙවියන්ට ඕන කරන්නේ පින්. එතකොට පින් දෙන්න නම් පින් තියෙන්න ඕනේ. සීල් රකින නිවැරදිව බුද්ධ වන්දනාවක් කරත් මහා පිනක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ මොකක්වත් නැතු පින් දෙන්න පුළුවන්ද? එහෙනම් අපේ සංකල්පයක් තියෙනවා මේ දෙවියව අල්ලගන්න නෙවෙයි මේ බුද්ධ පූජා, බෝධි පූජා තියන්නේ. දැන් අපේ බෝධි පූජා තියන්න යන ගොඩාක් අය අමුතු ආකාරයේ තෙල් මල් පහන් අරයි යන ක්‍රමයක් හැදිලා තියෙනවා. මල් නමයයි, පාට නමයයි, තෙල් නමයයි. මේ විදිහට ඒක ඒක ඉස්තිර වෙලා. නෑ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න අංක 9 අනිවාර්යෙන් අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඒක තිබ්බට කමක් නැහැ. කියන්න එපා කියන්නේ මෙතන ඕක පටල ගන්න අපි වෙනම කිව්ව ගම සියලු පූජා ප්‍රතික්ෂේප කරනවා. එහෙම නෙවෙයි මම කියන්නේ. නමයක් හොඳයි, 10කුත් හොඳයි, 8කුත් හොඳයි, 1කුත් හොඳයි. නේද? චේතනාවයි වටින්නේ. මේක ස්ථිර කරගන්නේ දේව සංකල්පත් එක්ක. හරි එතකොට වෑංජන කියලා අපි බොහෝ වෑංජන සකස් කරන්නේ ගෞරවයෙන් වෙන්න උන අනේ බුදුරජාණන් වහන්සේ නමට කොච්චර සකස් කරා මදි කියලා. ඒක නීතියක් කරගත්තොත් බුදුහාමුදුරන්ටත් හොඳ නෑ නීතියක් නෙවෙයි හරි ඒ වගේ මේ හැම දෙයකින්ම අපි නිවැරදි සංකල්පනාව තියනවාද කියලා බලන්න ඕනේ නිවැරදි සංකල්පනාව ඇති කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා එතකොට අද තරුණ පිරිස සමහරලාට නිරාගමික වෙලා මම මේකට ඇත්තටම කියනවා නම් සමහර අය කියන මොඩකම සමහර අය කියන බුද්ධිමත්කම ඔය දෙකම කතා කරන්න ඕනේ මේකට හේතුව අපේ දෙමව්පියෝ වැඩිපුර පිරිසක් ධර්මයේ තියෙන මේ වගේ වටිනා දේවල් නෙවෙයි නොවටිනා දේවල් වලට මූලිකත්වය දීලා. මේ ළමයා පුංචි කාලේ ඉඳන් අරන් ගිහලා තියෙන විභාග පාස් වෙන ඉස්සර දවසේ බෝධි පූජා තියන්නේ. ඊට පස්සේ මේ මොනවා හරි ඔය මේ කිසිම තේරුමක් නැති දෙයක් නේ රස්කල් වන්දනාවක් වගේ චේතනාවක් නැතුව ගිහලා මේ ළමයා වන්දලා. ඉතින් මේ ළමයා ලොකු වෙන ලොකු වෙන්න මේ සියවසට ගැලපෙන විදිහට මේ ළමයා කල්පනා කරනවා මේකට වැඩක් නැහැ තේරුම් ගන්න තියෙනවා. ඒකින්ද සමහර අයට එවැනි සංකල්ප වෙනවා මේකේ තියෙන ගැඹුර මාත්‍රයක්වත් තේරුම් කරවලා නැහැ. ඒ හින්දා නොකල යුතු දේවල් විදිහට කියන්නේ දැන් කල යුතු දේවල් චේතනාව හදාගෙන කරලා චේතනාව හදාගත්තොත් ඕක වෙන බලන්න සමහර වෙලාවට අපි නිකන් ගමු උදාහරණයක් විදිහට මේක නින්දාවක් කරන්නේ කතරගම හරි දේවාලයකට පළතුරු වට්ටියක් හදනකොට අපේ මිනිස්සුන්ගේ තියෙන මේ වෙනස ඒක කරන්න මැනික් ගමින් නානවා පළතුරු ඉදුල් කරන්නේ නැතුව අරගෙන යනවා ඒක පිළිවෙලකට මේවා හොදලා නේද බුලත් කොළයල්ලා වට්ටියට තැම්පත් කරගන්නවා. කහවතුරෙන් හොදනවා. කහවතුරෙන් හොදනවා. සුදු පිරුවට අඳිනවා. එහෙම. හරි ඒකල මේක ඔළුවේ තියාගෙන යනවා. නේද? කොච්චර පන්සලකට අරන් එන සමහර වෙලාවට ඔක්කොමලා නෙවෙයි. සමහර අය අරගෙන එන බුද්ධ පූජාව බුද්ධ පූජාව විතරක් නෙවෙයි කාවදලක සුදු ඇඳුමක් ඇඳලා හරියට පන්සලට පන්සලට එන්නේවත් නැහැ. ඒ තත්ත්වේ උදා වෙලා තියෙන දැන්. මේවා අපි ඇත්තටම එකතු වෙලා අපේ වැඩිහිටි අයට එකතු වෙලා මේවාට නීති පද්ධතියක් වගේ සකස් කරන්න ඕන ගෙවල් වලට. එහෙමයි. විශේෂයෙන් තමන්ගේ තරුණ දරුවෝ විශේෂයෙන් ගැහැණු දරුවෝ පන්සලට එක්ක යනකොට ඉතාමත්ම ක්‍රමානුකූල ඇඳුමකින් සැරසීලා ගෞරවය උපදින විදිහට අරගෙන යන්න ඕනේ. ඒ කට්ටියට තේරුම් බේරුම් කරලා දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියට එන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඒව තමයි නරක වැඩ. ඒව තමයි ලෝකෙ නෝකෙද. ඊළඟට මම දැක්කා ඊයේ පෙර දවසක බෝධීන් වහන්සේ නමකගේ අත්තක එල්ලලා තියෙනවා විභාගාංකය. හරි මේක දකින අන්‍යාගමිකයෝ ඔළුවෙන් හිටගෙන හිනාලා ඉතින්. මේකට විභාග පාස් කරන්න දන්නේ අන්න නියම ගස්කල් වන්දනාව. හරි. ඉතින් මෙන්න මේවා එකක්වත් නොකළ යුතුයි. බෝධින් වහන්සේට සැලකන්න ඕන බුදුරජාණන් වහන්සේ කියන හැඟීමකින් බුදුරජාණන් වහන්සේව පරාමර්ශනය කරගන්න අමුතු පිළිවෙත් කිව්වොත් අපි හදන්න ඕනේ නෑ. චේතනාව හරියටම තියෙනවා නම් බුදුරජාන් වහන්සේ ගැන ගෞරවයක් තියෙනවා නම් පිළිවෙත ඉගෙම හැදෙනවා. හැදෙනවා මොන දේ කරත් ඒක හරියට කරනවා. එහෙම නැත්නම් චේතනාව තියෙන වෙන වෙන ලෞකික අරමුණු නම් වෙන වෙන පහත් දේවල් නම් එතකොට එතකොට තමයි මේ ඔක්කොම වරදින්නේ. ඒකෙන් අපි ඔක්කොටම ලොකු වගකීමක් තියෙනවා. ලැජ්ජාවක් නේද? ලැජ්ජාව නැතුව ජීවත් වෙන්න ඕනේ. ලැජ්ජාවක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලැජ්ජා නැති වැඩ කරන්නේ නැතුව අපේ රටේ තවත් අන්‍ය ආගමිකයෝ ඉන්නවා. විශේෂයෙන් තරුණ දරුවෝ ඉන්නවා. ඒකට මේ කට්ටිය බොහෝ නිඳා කරනවා මේ ධර්මයට. සමහර අය. එහෙනම් අපි ඔක්කොටම වගකීමක් තියෙනවා මේක වැඩගත් මිනිසුන්ගේ නුවණ තියෙන මිනිසුන්ගේ ධර්මයක් බව ඔප්පු කරලා පෙන්නන්න. මෝඩ මිනිසුන්ගේ ධර්මයක් විදිහට නැතුව නුවණ තියෙන මිනිසුන්ගේ ධර්මයක් බව ඔප්පු කර පෙන්වන්න නම් අපේ ක්‍රියාකාරීත්වය නිවැරදි වෙන්න අපි ප්‍රදර්ශනය කරන දේ නුවණැත්තන්ට ගෝචර වෙන විදිහට ප්‍රඥාවට ගෝචර වෙන විදිහට ඒ සියලු පූජාවන් සිද්ධ කරන්න ඕන කියන එක තමයි මට මතක් කරන්නේ. ආදරණීය දෙමව්පියන් ඔබේ දුව පුතා නිවැරදිව කුඩා කාලේ ඉඳලා නිවැරදි ධර්ම මාර්ගයේ යොමු කරන්න. එවිට මේ උතුම් ශ්‍රේ සද්ධර්මයේ මේ බුද්ධ භාෂිතයේ මේ ලක්තරණේ මේ උතුම් බුදුදහම රැක ගන්නට මතු පරම්පරාවක් ඉතුරු වෙයි. එහෙම නැතිනොත් මේ බුදුදහම මේ රටෙන් ඇත්තටම නැති වී යන්නට පුළුවන්. ඒ නිසාවෙන් ඔබේ ආදරණීය දුව පුතා තමන්ගේ ආදරණීය දුවට පුතාට කියා දෙන්න මේ බුදුදහමේ වටිනාකම, බුදුදහමේ වැදගත්කම. ඊළඟ ප්‍රශ්නයට අපි මෙලෙසින් යමු වන්නට සෝදානම් වෙන්නේ අපේ හාමුදුරුවනේ වත්මන් සමාජයේ දැන් බොහෝ දෙනා ඕනෑම දෙයක් බලාපොරොත්තු වෙනවා ලාභ ප්‍රයෝජන. ඒ කියන්නේ අපි ඕනෑම දෙයක් සිදු කළොත් අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට මේකෙන් තියෙන ලාභය මොකද්ද? අපිට මේකෙන් තියෙන ප්‍රයෝජනය මොකද්ද? ඉතින් එහෙම සමාජයක් තමයි දැන් මේවත් මං සමාජය. ඊළඟ ප්‍රශ්නේ අපි හමුදුරෝනේ බුද්ධානුස්සති භාවනාව සිදු කිරීමෙන් ලැබෙන ලාභ සහ සිදු නොකිරීමෙන් ලැබෙන හානි මොනවාද? ඒ පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගෙන් ඉඳසන්න කැමතියි. ඒක දැනගැනීම ගොඩාක් වටිනවා. අපේ හිත ඇත්තටම කල්මහත්මය මොකක් හරි දෙයක් කරන්න යොමු වෙන්නේ ඒකෙන් ලැබෙන ලාභ කියන වචනට වැඩිය මේකදී අපිට කියන්න පුළුවන් ආනිසංශ කියලා. මේක නොකිරීමෙන් සිද්ධ වෙන ආදීනම කියලා. එතකොට මේ ආනිසංශ සහ ආදීනව මෙනෙහි කිරීමෙන් තමයි අපේ හිතේ කැමැත්තක් උපදින්න ඒ කාරණා සිද්ධ කරන්නේ. එතකොට මේ කැමැත්ත ඉපදීම කැමැත්ත තමයි අපිව අපි ඉද්ධිපාද ධර්ම වල තියෙන කැමැත්ත කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඉදිරි වැඩසටහනකදී සම්පූර්ණ සතියක්ම මේ කැමැත්ත උපදවා ගන්න හැටි. ඒක බොහොම වටින හින්දා දැන් මේ සතර කමතහන ඉවරනාට පස්සේ මේ කැමැත්ත උපදින්න නම් මේ ලාභ සහ පාඩු නැත්නම් ආනිසංස සහ ආදීනව දැනගෙන විතරක් මදි ඒ පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇති වෙන්න ඕනේ. මම මෙහෙම කියන්නම්. මට යාළුවෙක් ඉන්නවා හැම වෙලෙම මම වැරදි වැඩක් කරන්න හදනකොට කරන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න. එහෙම. ඒ වගේම මට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා වැරදි වචනයක් කියන්න හදනකොට ওই වචනේ කාටවත් ඔහොම කියන්න යන්න එපා කියලා මාව අතින් ඇදලා යන්න දෙන්න තලවත් වෙනවා. ඒ වගේම පරසිට දන්නා වූ මේ යාළුවෙක් ඉන්නවා. කියලා හිතන්න. පරචිත්ත විඥානනේ තියෙන යාළුවෙක් ඉන්නවා පරසිට දන්න නෝනේ. එයා මගේ ළඟට වෙලා ඉඳගෙන මම වැරදි සංකල්ප උපද්දවාගෙන කාට හරි ගහන්න ඕනේ, බනින්න ඕනේ කියලා හිතාගෙන මෙහෙම කරන්න ඕනේ කියනකොට ඔහොම හිතුවා නේද? මෙහෙම හිතුවා නේද? එහෙම හිතන්න එපා. එහෙම හිතුවොත් ඔයාලට ලොකු ගැටලුවකටපත් වෙනවා කියලා ඒ සිතුවිල්ල වළක්වලා කරුණාවන්ත සිතුවිලි ඇති කරනවා. අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් මගේ ළඟම මට මොනතරම් මේ ජීවිතයට අවුරුදු 5කට ඉස්සෙල්ලා දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා ඒ වගේ කල්යාණ මිත්‍රයෙක් මගේ ළඟ හිටියා නම් නිබඳව ජීවිතේ කොතර නැසලා මොකද කියන්නේ මෙන්න මේ කල්යාණ මිත්‍යා තමයි කවුද? බුදුරජාණන් වහන්සේ. අපි කියනවා අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තමන් ළඟ වැඩ ඉන්නවා වාගේ දැනෙන්න ඕන කියලා. පින්වත් මේ බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධානුස්සති භාවනාවක් කරලා හොඳින් වර්ධනය කරගත්තාම ඒ ඒ චේතනාව ප්‍රාණඝාතයක් කරන්න හදනකොට මම බෞද්ධයෙක් කියලා නැත්නම් මම බුදුහාඳුරන්ගේ දරුවෙක් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන කෙනෙක් විදිහට සපත කරලා තියෙනවා කියලා. ඒ බුද්ධානුස්සතිය තුළින් අපිට එහෙම වෙනවා. ඒ කියන්නේ ලෝකයේ දිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම ශ්‍රේෂ්ඨතම අතිශ්‍රේෂ්ඨම පුද්ගලයෙක් විදිහට මගේ ජීවිතයට එබිකම් කරපු මගේ ජීවිතය තුළ මට ලැබිච්ච ඉහළම ඊතා ඉහළම මහා නර්ග වස්තුව තමයි බුදුරජාණන් වහන්සේ. ඒකෝර බුදුරජාණන් වහන්සේ ගැන මම අපි බුද්ධානුස්සතිය වන්නකොට කියලා තියෙනවා බෝධිසත්ව ගුණ මෙනෙහි කරන්න කියලා. එතකොට බුදු ගුණ මෙනෙහි කරන්න සහ බුද්ධ චරිතය මෙනෙහි කරන්න කියලා. එතකොට ඒක හරියට ඒ දේවල් කරොත් ඔය මං කිව්ව ආකාරයට බුදු ගුණ වලට අදාළ සිද්ධීන් හොයාගෙන ඒවා අපි මෙනෙහි කරොත් එහෙම මට මේ ලෝකයේ තියෙන ලොකුම වටිනම දුර්ලභම ඉතා දුර්ලභම මේ වාසනාව මට ලැබුණා සසර ජීවිතේ කියලා ලොකු හැඟීමක් උපදිනවා. එතකොට බුදුහාමුදුරුවෝ නිබඳව මතක් වෙන ගානට එනවා. ප්‍රබල ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාරයට සම්බන්ධ අකුසල අපේ හිතවල එනකොට මෙන්න මේ බුදුරජාන් වහන්සේ ගැන ඇති කරලා තියෙන හැඟීම ඒ එන අකුසල හැඟීමට බාධා කරනවා. ඒ කියන්නේ ඒක બ્લોක් කරනවා. ඒකට එන්න දෙන්නේ නැහැ. මොකක්ද වෙන්නේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා. දැන් මම ඔකට උදාහරණයක් කියන්නම්. අපිට අපේ තාත්තා හරි හොඳයි නා. හරිද? හරි ගුණවන්තයි නා. අම්මා හරිය ගුණවන්තයි නම් හොඳයි නම් එකට ගතිගුණ හරීම ඉහළයි නම් දරුවෙකුට වැරද්දක් කරන්න යනකොට අම්මයි තාත්තයි මතක් වෙනවද නැද්ද? අනේ මං කොහොමද අපේ තාත්තට කියන ස්වාමියෙක් හරිය ගුණවන්තයි නා. භාර්යාවක් හරිය ගුණවන්තයි නා. හරිද? එයාගේ එයාගේ සහකාරයට හෝ සහකාරියට ඉතාම දරුවෙකුට වගේ දෙමව්පියෙක් දරුවෙකුට සලකනවා වගේ තා ආදරෙන් සලකනවා නා. වැරද්දෙදි සමාව දෙනවා නා. ඒ වගේ ඊටාම හොඳයි නම් අර අර අනිත් එක්කෙනාට වැරද්දක් කරන්න හිත දෙනවද? අපි ඔහොම කතා කරමු ඔය ලේසිනේ එතකොට. හිත දෙන්නේ නැහැ. ඇයි හිත දෙන්නේ නැත්තේ? මං කොහොමද මේ වගේ මේ වගේ වටින මිනිස්සුෙකුට ද්‍රෝහි වෙන්නේ? මේ වගේ වටින ස්ත්‍රියකට මං කොහොමද ද්‍රෝහි වෙන්නේ? මගේ අම්මා වගේ නේද? මගේ තාත්තා වගේ නේද කියලා සිතුවිලි උපදිනවා. එතකොට ඒ වගේ තම අපිට නිවැරදි වෙන්න අපි ළඟ ඉන්න කෙනා මහ පුදුමාකාර කරුණාවන්ත මෛත්‍රියෙන් යුක්ත ගුණයෙන් යුක්ත යාළුවෙක් හරියක් ඉන්නවා නම් එයා අපිට බොහොම ලෙන්ගතුව ආදරෙන් සැලකනවා නම් එයාගේ මතක් වීමෙන් මට වැරද්දක් කරන්න හිතෙන්නේ නැහැ. මගේ ගුරුහාමුදුරුවෝ මට මතක් කරනකොට මට වැරද්දක් කරන්න හිතෙන්නේ අනේ මම කම්මැලි විශේෂයෙන් මම විශේෂයෙන් මම පෞද්ගලිකව මම කම්මැලි වෙනකොට ටිකක් හරි මට මගේ ගුරුහාමුදුරුවෝ මතක් වෙනවා. උන්වහන්සේ උදේ ඉඳන් හැන්ද වෙනකම් මෙහෙද වෙන මෙහෙද වෙන මතක් වෙනවා. මතක් වෙනකොට ගිනි ගන්නවා වගේ හිතනවා. අනේ මම මොකද්ද මේ කරන්නේ කියලා හිතනවා. අන්න ඒ වගේ හැම ගුණයෙන්ම යුක්ත අපි දන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි හොඳට මෙනෙහි කරලා තියෙනවා නම් අපිට අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිලා තියෙනවා නම් ඒක තුලින් යම් යම් සැනසීම ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හරි? අන්න ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ අපි තව තව මේක මෙනෙහි කරලා වර්ධනය කරගත්තට පස්සේ අපිට ලැබෙන ලොකුම ලාභය තමයි වැරදි කරන්න සිද්ධ වෙන්නේ නැහැ. වැරදි නිකරන විදිහට සිත සකස් වෙලා. වැරදි නිකරන විදිහට සිත සකස් වෙලා මහා ගුණවන්ත ජීවිතයක උන්නකමක් ලැබෙනවා. ඒක තමයි ලැබෙන ලොකුම ලාභය සාරාංශයක් වශයෙන් ලොකුම ලාභය. ආයේ ඒක ඒක තමයි ලාභය තියෙන්නේ. ඒ ලාභය ඇතුලේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. පාඩුව කියලා කියන්නේ ඒකෙම අනිත් පැත්ත තමයි. එහෙම නිකරුවොත් එහෙම ඒ නොකරන අය අපේ පින්නොත් නේ හරියට පව කරගන්නවා. පව කරගන්න තමන් වැඩි කළ විතරක් නෙවෙයි. නිඳා කරන සමහර වෙලාවට. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී අර මතකද ඇටසැකිලි ප්‍රේතයා දැකලා කිව්වේ නෑ සමාජයට. මුගලන් මහරහතන් වහන්සේ දැකලා ආයතරයක් අහද්දී තමයි කිව්වේ. එතකොට කිව්වා මම කිව්වේ නෑ මිනිස්සු මේක විශ්වාස කරන්නේ නෑ මෙහෙම එකක් කිව්වොත්. එහෙනම් ශ්‍රාවකයෙකුනුත් ශ්‍රාවකයෙක්ගෙන් මේ දේ දැනගත්තට පස්සේ මම මේක මතක් කරේ. මොකද මිනිස්සු විශ්වාස කරන්නේ නැතුව බුද්ධ වචනයට විරුද්ධව කතා කරලා බව සිදු කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෞරව කළොත් බුදුරජාණන් වහන්සේම දේශනා කරපු තැනක් තමයි දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු බෝධි ආනන්ද බෝධි හඳුන්වා දෙන්නේ බුදුහාමුදුරුවෝ නැති වෙලාවට බුදුහාමුදුරුවෝ මතක් කරගෙන වන්දනා කරන්න මේ බෝධියෙන් පුළුවන් කියලා. එතකොට බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ විභාගයි මේ ඒ විතරක් නම් කමක් නැහැ. මේ කැත වැඩේ තුන්තරයක් විතර මම මතක් කළා. ආයෙම මතක් කරන්න මේක අපිත් කරලා ඇති කරලා තියෙනවා නම් වහාම නවත්තලා දාන්න වහාම නවත්තලා දාන්න බෞද්ධ විදිහට බෝධින් වහන්සේ සලකන්නේ බුදුරජාණන් වහන්සේ විදිහට එහෙම හරි බුදුරජාණන් වහන්සේද බෝධින් වහන්සේ සලකනවා නම් බුදුහාමුදුරු ඉන්න තැනට ගිහිල්ලා අපි මෙන්න මේ වගේ කතාවක් කියන්නේ මම මාසයක් දෙකක් ඇතුළත උදේට කිරිබත් ටිකක් අරන් එන්නම් හැබැයි අරන් එන්නේ මගේ වැඩේ කරලා දුන්නා වෙන්න පුංචි අපි කාරණා. එහෙමයි. කියලා පිබි රෙදි කෑල්ලක උතලා උතලා රෙදි කෑල්ලක් ගැට ගහලා රෙදි කෑල්ලක් කාටියක් ගැට ගහලා පොඩි ඇඩ්වාන්ස් එකක් දෙනවා මේ වැඩේ කරලා දෙන්න. හැබැයි කරලා දුන්නොත් මම කිරිපිඩු දානයක් අරන් එන්න. එහෙමයි. කියන්න බලන්න කිරිපිඩු දානයක් බාර වෙනවා කියන එකේ තේරුම මොකක්ද? ජයසිරි මහබෝධින් වහන්සේට කිරිපිඩු දානයක් බාර වෙනවා කියන එකේ තේරුම මොකක්ද කියන්න බලන්න. කලින් ඇඩ්වාන්ස් එකක්. මොකද්ද පඳුර? නේද? මොකටද පඬුරා? ජයසිරිමා බෝධින් වහන්සේට පඬු ගැට ගහන්න යනවා කියන්නේ මොකද්ද? කොහෙන් ආපු එකක්ද? කොයි ත්‍රිපිටකයේද, ටීකාවේද, ටිප්පණියේද පඬු ගැට ගහන්න තියෙන්නේ? පිස්සුද නැද්ද? බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරපු මුදලක් සුදුරිදි කැල්ල ගැට ගහලා බුදුහාමුදුර ඉස්සරහා ගැට ගහනවා. හරිද? ගැට ගහලා කියන්නේ මොකද්ද? මගේ වැඩේ කරලා දෙන්න නිකන් වැඩක් නෑ ඉල්ලන්නේ. ලොකු දුවර ළමයෙක් නෑ. හරි. අහවල් අසනීප හොඳ කරලා දෙන්න මේව තමයි ඉල්ලන්නේ. මෙන්න මේක ඉල්ලලා මේක වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මම ඒක ඔප්පු කරනවා කියලා කියන්නේ මොකද? කිරිබිරි දානයක් හදාගෙන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කරන නිග්‍රහයෙන් ඔන්නව නොදන්න ගන්න හින්දා බුදුහාමුදුරුවෝ ගැන තියෙන හැඟීම නැති හින්දා බුදුරජාණන් වහන්සේගේ තියෙන හැඟීම ඇත්තටම වැඩිපුරම ඇති වෙන්නේ ධර්මය දැනගැනීමෙන්. ධර්මය තේරුම් ගැනීමෙන්. අන්න එහෙම තේරුම් ගත්ත කෙනාට ඒක මොකවත් ඕනේ නැහැ ඒක අතකින් වන්දනා කරන්න. ජයසිරිමා බෝධින් වහන්සේ වගේ තැනකට වැඩම ගියාම මේ මේක පොළේ ගහලා වඳින්නයි හිතෙන්නේ. මම චුටි ඇත්තටම උදාහරණයක් කියන මම අපි හොඳ නෑ සාකච්ඡාවේ Taman ගැන කියන්නේ. නමුත් මට වෙච්ච දෙයක් ගැන මට කියන්න ඕන වෙලාවේ මම ගිහිව ඉන්න කාලේ මට අවස්ථාවක් හම්බුණා කවින මහත්තයා මේ ඒ වෙලාවේ මේ ලෝකේ බෞද්ධ ඔක්කොම මේ ලංකාවට ආවා. අන්නේ ආපු වෙලාවක මේ සම්මේලනයකට දරදා වහන්සේ ප්‍රදර්ශනය කරා අරමුවෙන් පිටට අරගෙන ලෝක උරුමයක් හින්දා. ඒ එවකට පැවති ආණ්ඩුව. ඒ වෙලාවේ එතන හිටිය ආරක්ෂක නිලධාරියෙක්. එතකොට මම පැවිදි වෙන්න සූදානම් වෙන කාලේ. මං ගැන දැනගෙන හිටියා. එතුමා මට ඒ හැම කෙනෙකුටම දෙන්නෙක් එක්කන් ඉන්න අවස්ථාව දුන්නා. එයා තෝරගත්තේ අම්මවයි මාවයි. එයාගේ අම්මවයි මාවයි. ඒකෙන් මට මේක වටිනින්ද? ඇත්තට මට ඒක ගොඩක් වටිනා ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාව මම එතනට ගියාම ලෝක බෞද්ධ නායකයෝ මෙතෙන්ට ඇවිල්ලා මේ දර්දා වහන්සේ දැක්කලා මම පපුවට ගහගත්තා. මම බලා මට මට හිතා ගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඇත්තටම මගේ ඇස්වල කඳුළු පිරුණ වෙලාවේ තදින්ම පිටින් පිටින් දිලින් ගාලා පපුවට ගහ ගන්නවා දැකලා. සමහර අය වැළඳගෙන අඬන්න පටන් ගත්තා. බිම පෙරලා අඬන්න පටන් ගත්තා. බිම වැටිලා හිත ගහ අඬන්න පටන් ගත්තා. හරි. ඇයි මේ? මේ ධර්මය දන්නේ හින්දා කට්ටිය. ධර්මය තුලින් ලැබਿੱච්ච සහනයත් එක්ක ජීවමාන සාධකයක් සියති දැකගතා ඇතිවෙච්ච ශ්‍රද්ධාව. හරිද? අන්න එවැනි ශ්‍රද්ධාවක් ඒක සංවේගයක්. ඒක පහන් සංවේගයක්. ඒක කලබල වෙන්න කාරණා නැහැ. ඔක නිවන් දකින්න වෙලා නැති වෙන එක. ඔක නැති කරගන්න දඟලන්න ඕනේ නැහැ. ඉතින් මේ අන්න ඒ වගේ සංවේගයක් ඇති විය යුතු තැනකට අපේ ඇත්තෝ ගිහිලා කරන්නේ මුදල් ගැට ගහලා පඳුරු ගැට ගහලා පිරිපිරි දානයක් පොරොන්දු වෙලා මේ ලැජ්ජා නැති වැඩ හින්දා මේ ලැජ්ජා නැති වැඩ හින්දා පැහැදිලිවම අපේ තරුණ පිරිස අනාථ වෙලා තියෙනවා. අපේ තරුණ පිරිස ඔය එක එක එක ඒවා කරනවා මේ දවස්වල. හරි අපිම දොස් කියන ඊට පස්සේ කට්ටියට අරක ලිව්වා මේක ලිව්වා මේවා කරා අරව කරා කියලා දොස් කියනවා. ඒකට හේතුව තමයි අපේ වැඩිහිටියත් අංග තියෙනුනේ නොමනා අලජ්ජී නේද නරක ක්‍රියාකලාපය. එහෙනම් දැන්වත් අපි හැදුන්නේ නැත්නම් ඒකයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනට දාගත්ත තේමාව නිවැරදිම වෙනසකට දැන්වත් වෙනස් වෙමු නිවැරදිව වෙනස් වෙමු හැබැයි රටම නිවැරදි කරන්න පුළුවන් නිවැරදි වෙනස එහෙමද ඔබ මුලින්ම නිවැරදි වෙමු ඊට පස්සේ අපි රටම නිවැරදි කරමු ප්‍රතිවේක්ෂා නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතය රැගෙන යන්නට අපි සූදානම් ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔබට ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කිරීමෙන් නැරඹීමෙන් ඔබට පැන නගින ගැටලු යොමු කරන්න පුළුවන් අප වෙත නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ අනාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 ලිපිනයට නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ අනාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 යන ලිපිනයට ඔබට පුළුවන් ඔබට පැන නගින ගැටලු ඔබට පැනනගෙන ගැටලු පිළිබඳව අපෙන් විමසන්නට අපි සූදානම් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඉදිරියේදී ඔබ වෙනුවෙන් ඔබේ ගැටලු සාකච්ඡා කරන්නට. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නයත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති. බුද්ධානුස්සති භාවනාවේදී බොහෝ කරුණු මෙනෙහි කිරීම සිදු කරන බැවින් චිත්ත ඒකාග්‍ර භාවයට පත්වන්නට හැකියාවක් තිබෙනවද අපේ හඳුරන්නේ? ඔව්. අපි මේකට ඇත්තටම දැන් උත්තරයක් යම් ප්‍රමාණයකට සැපෙවුවා. ඒකනේ බොහොම කෙටියෙන් මම මතක් කරන්නම්. අපි බොහෝ කරුණු තමයි නවාරහදී බුදුගුණ වලට අදාළ බොහෝ කරුණු මෙනෙහි කරනවා. එතකොට දැන් සිද්ධි ගොඩාක් මෙනෙහි කරනකොට අරහං බුදුගුණයට අරහං බුදුගුණයේ තේරුම තමයි සියලු කෙලෙසුන්ගේ මිදුණු සේක කියන තේරුමක්. එතකොට ඒ තේරුමත් එක්ක ඒ තේරුමට අදාළ සියලු සිද්ධීන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අරහං කියන බුදු ගුණය පිළිබඳව අපිට එක හැඟීමක් එනවා. අපි ඒක සිද්ධ වෙන හැටි ඉස්සෙල්ලා මතක් කරා. එතකොට ඊළඟට සම්මා සම්බුද්ධ කියන බුදු ගුණය ගැන එහෙමයි. ඒ එක හැඟීමක් ආවට පස්සේ ඒ ඒ හැඟීම් ප්‍රබල කරගෙන ප්‍රබල කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ගැන තනි හැඟීමක් එනවා. බුදු පියාණන් වහන්සේ කියනකොට මහා ප්‍රබල හැඟීමක් උපදිනවා. එතකොට මේ වෙනකම් මෙනෙහි කරපු සියලු දේ නියෝජනය කරන ඔය හැඟීම. මම ඉතල කිව්වට පාසල් උදාහරණයක් වගේ වෙනවා කියලා. සියලු දෙනාට ඉංග්‍රීසි පුළුවන් කියන එක හැඟීම ඊට කලින් ඇති වෙච්ච සියලු හැඟීම් ටික නියෝජනය කරනවා. හරි? ඒක අපි දන්න දෙයක්. ඉතින් අන්න එහෙම තනි හැඟීමකට මේක ආවට පස්සේ මොකද කරන්න ඕනේ? ඒක තුලම නැවත නැවත මෙනෙහි කර කර කෙත මං කිව්වේ කෙත වපුරනකොට තමයි අත්දැන්නේ කියලා. ඒකම නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර වාසය කරනකොට මහා හැඟීමක් එක්ක නැවතෙන්න පුළුවන් හිතට. බුදුරජාණන් වහන්සේ කියන ප්‍රබල හැඟීම ඒ හැඟීම හිර වෙනවා හිත. හරි ඒක හරීම ඊටාම චමත්කාර ජනක ඊටාම ලාභ ප්‍රයෝජන තියෙන ඊටාම සුන්දර ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැතුව හිත නවතින තැනක් අපිට ඇයි ඇයි අපි සංසාර පුරුද්දක් විදිහට අපිට ශ්‍රද්ධාව තියෙනවා. නැතුවනේ මේක මේ යොදලා තියෙන නිකන් මේ පොඩි පොඩි වැඩවලට මේ විදිහට මේක ප්‍රබලව මෙහි කිරීමත් එක්ක අපි විශාල හැඟීමක් උපදිනවා. එන්නේ විදිහට කිසිම අකුසලයකට හිතට යන්න නොදිත යන්න නොදී ඒකාග්‍රතාවයක් ඇති කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. වැඩි දෙනෙකුට නේවාසික වැඩසටහන් වලදී භාවනා වැඩසටහන් වලදී වැඩි දෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවය නැතුව තියෙද්දි බුදු ගුණ මෙනෙහි කිරීමෙන් තමයි වැඩි පිළිවෙල දෙනකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙලා තියෙන්නේ අත්දැකීමක් විදිහට මම කියන්නේ බොහෝ දෙනෙක් මට කියලා දෙනවා විශේෂයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිද්ධ කරපු භාවනා වැඩසටහන් වලදී අන් අයට වඩා ප්‍රබලව ස්වාමීන් වහන්සේලාට චිත්ත ඒකාග්‍රතාවයේ ඉක්මනින්ම වර්ධනය වුණේ බුද්ධානුස්සති භාවනාවයි. මොකද අපි බුදුහාමුදුරු විදිහට ජීවරය කරන අපේ පියතුමා බුදුසසුන වහන්සේ හින්දා තමයි මේ හැඟීමට අපි ළඟයි. ඒකින්ද ස්වාමීන් වහන්සේලාට ඒක වැඩියෙන් සිද්ධ වුණ බව අපි අත්දැක්කා. ඉතින් ඒකින්ද මේක චිත්ත ඒකාග්‍රතාව ප්‍රබලම, ඉතා ප්‍රබලම. ලේසියට වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇති කරගත්තාම ලේසියකට වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද අපි කියන්නේ අත්හදා බලන්න. නේද හැමෝටම ලැබෙන්නේ නැති හැමෝටම මේ ලෝකේ හැමෝටම කරන්න බැරි. නමුත් හැමෝම සූදානම් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සතුට විඳින්න ඊට වැඩිය චිත්ත ඒකාග්‍රතාවයකින් විඳින සතුට කොච්චරද කියලා අත්හදා බලන්න ඒ සාන්තභාවය, ඒ නිකලස් භාවය, ඒ මොහොතේ අත්විඳින ඒ සුවපත් භාවය ලෝකයන් අයගේ මත රඳා පවතින නැති සතුටකින් සුවපත් වෙන ස්වභාවය අත්දකින්න කියලා අපි ආරාධනා කරන හැමෝටම. ජීවිතයට සතුට අවශ්‍යයි. ඉතින් සතුට ජීවිතයට ළඟා කර දෙන්නට ඔබේ හිත සතුටින් තිබිය යුතුයි. ඉතින් හිත නිදහස් නම් අපි නිදහස්. ඉතින් හිත නිදහස් කරගන්නට ඔබත් භාවනාව ඔබේ ජීවිතයට ළඟා කරගන්න. ඔබේ කලන මිතුරු රූපවාහිනී නාලිකාවත් කලන මිතුරු ගුවන්විදුලි නාලිකාවත් ඔබ වෙනුවෙන් ඔබේ පසුපසින්ම ඉඳලා හැමදාමත් ඔබේ ජීවිතයට හොඳ දෙයක් තමයි අරගෙන ඉන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන්න නරඹන්න ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් අපි සිදු භාවනාවක් නම් මේ භාවනාව සිදු කරන ආකාරය ඒක ප්‍රායෝගිකව සිදු කළ යුතු ආකාරයේ මේ සියලු දේවල් අපි සාකච්ඡා කරනවා. ඉතින් ඔබට පැනනගෙන ගැටලුත් ඒ අතර වාරේ අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ වගේම තමයි සමාජයට සිදුවන මෙහෙය පිළිබඳවත් අපි කතා කරනවා. ඉතින් මේවන් වූ උතුම් වැඩසටහනක් ඔබට මට ශ්‍රවණය කරන්නට ලැබීමටත් මේ මාධ්‍යශාලයේ නිර්මාණය කළ පරම පූජනීය අපවත් වී වදාළ දර්ශනාගම කුසල ධම්ම අපේ පින්වන්ත නායක ස්වාමීන් වහන්සේටත් පොදු ප්‍රාර්ථනීය ලෝතුරු බුදුබවම ලැබෙන්න ඕනේ මේ නාලිකාව නිර්මාණය කරමින් මුළු මහත් ලක්වාසී ලෝවාසී සමගේ දහම් ඇස පාදන්නට උන්වහන්සේ නිසයි අපි 365 දවස පුරා පැය 24 මුළුල්ලේම මේ ධර්ම සංවේදන යාත්‍රාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. සදහතුනේ මීළඟ ප්‍රශ්නය අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසනවා. බුද්ධානුස්සති භාවනාව නිවන් දැකීමට හේතු වෙන විදර්ශනා අවබෝධයකට යොමු කරන්නේ කොහොමද අපේ හඳුරුනේ? ඔව් හැමෝටම තියෙන ගැටලුවක් තමයි මේ චිත්ත ඒකාගතාවයක් ඇතිවීමත් එක්ක කොහොමද කියලා මම හිතන්නේ අපි මරණ සතිය ගැන සාකච්ඡා කරන වෙලාවෙත් මේ වගේ ගැටලුවකට උත්තර දුන්නා. ඒක නම් මේකටත් මට කෙටි උත්තරයක් ලබා දෙන්න පුළුවන්. මේක නිෂ්ඵල වෙන්නේ නැහැ. මොකද අද වැඩි දෙනෙක් උත්සාහ කරනවා විදර්ශනාවෙන් පටන් ගන්න. නමුත් කරන්න බෑ මේ සිත විසිර යන බැවින් ඇත්තටම බුද්ධානුස්සති භාවනාව වගේ භාවනාවක් කරපුවම මේ වගේ ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්. අන්නේ ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක බොහෝ විට අපේ ඒක ප්‍රබල වෙනකොට කය සංසිඳනවා. කය සංසිඳනවා කියන්නේ කයේ දැනීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ආය දැනෙන්න පටන් ගන්නවා. ආය දැනෙන්න නැතු වෙනවා. ආය දැනෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේක නිකන් මේ වෙන්වීමක් නැවත පැමිණීමක් වෙන්වීමක් නැවත පැමිණීමක් වගේ දැන් මේ එකතු වෙලා හිටිය දෙන්නේ එකටම ඉන්න දෙන්නේ වෙන් වෙලා ඉන්න අපිටම ගයක් ඇතුලේ ඉන්නවා කියලා දෙන්නේ දෙන්න හැමදාම යාළු දෙන්න එකට ඉන්නේ. දැන් දෙන්න වෙන් වෙලා ඉන්න වෙන් වෙලා කොහෙට හරි යනද ආද දෙන්න දෙපැත්තේ කියලා අපි කියන්නේ. ඒ වගේම Tamanටම දැනෙනවා කය සහ සිත කියන්නේ දෙකක්. කය නැතිවම කය මොහොතක්වත් නැතුව මේ සිතේ පැවැත්ම තිබ්බා වගේ දැනෙනවා. ඒ කියන්නේ කායික දැනීම් කිසිවක් නැතුව සිතත් එක්ක බොහෝ වෙලාවක් ඉඳලා. සබ්දයක් බද්දයක් නැතුව කාය දැනෙන්නේ නැතුව ඉඳලා. ආයෙ කාය දැනෙන්න පටන් ගන්නවා. ආයෙ ඒකාග්‍රතාවය හොඳට වදිනකොට ආයෙ දැනෙන්නේ නැතුව. දැන් මේ මේ තැනත්තා අත්දකින්නවා කය කියන්නේ වෙන වැඩ පිළිවෙලා සිත කියන්නේ වෙන වැඩ පිළිවෙලක් ඒක දැනෙන්න පටන් ගන්නවා ඒක තේරෙනවා අසිහියෙන් හිතපු කෙනෙකුට සිහියනවා වාගේ අන්න එහෙම වෙනකොට කියනවා නාම රූප දෙක පරිච්ඡේද වෙනවාය කියලා නාම රූප දෙක වෙන් වෙනවාය කියලා එතකොට මේ අත්දැකීම ලබාගත යුතු වෙනවා දිට්ඨි විසුද්ධියකට හරි අපිට තිබු දෘෂ්ටිය වෙනස් වෙනවා එතකොට දෘෂ්ටිය වෙනස් වෙන්නේ අපි හිතාන හිටියා අපි අතරම හිතක් කයක් මොකක්වත් තියනවා කියලාවත් දන්නේ නැතුව ඉන්නේ. ඔන්න ඔහේ ඉන්න උදේ ඉඳන් කාලා බීලා නාලා ඇඳලා ඉතින් ඔහේ ඉන්නවා. එන එන ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්නවා. මට සිත කියලා වෙනම එකක් තියෙනවද? කය කියලා වෙනම එකක් තියෙනවද? මේ දෙක දෙකක්ද? එකක්ද? මේ දෙක වෙන වෙලා තියෙන දෙකක්ද? මේ වෙලා මේ දෙක එකතු වෙනවද? මුහු වෙනවද? ඒ මොකක්වත් හොයන්නේ නැතුව ඔහේ හිටිය අපිට ඔන්න දැන් අවස්ථාවක් හම්බ වෙනවා මේ දෙක දෙකක් වාතේ. ඉතින් තව අවධානය යොමු කරනකොට මේ දෙකට හේතු වෙන්නේ මොනවද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒකට පටිච්චසම්පාද ධර්මයේම ගවේෂණය කරලා තියෙන කෙනෙකුට එතකොට නාම රූප පරිච්ඡේදයේ පච්චේ පරිග්‍රහ ඊළඟට මේ වෙනකන් අපි හිතාගෙන හිටියා නම් Tamanට දැන් Tamanව දෙකට කැඩලා වගේ තේරෙනවද මේක දෙක කෑලි දෙකක් කියලා තේරෙනවා. එහෙම තේරුණාට පස්සේ දැන් අපේ කලින් මහත්මයා මන් දිහා බලද්දී හිතෙන්නේ කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ එක්කෙනෙක් කියලා. හරි ඒක ඔය ඒ එවැනි තත්යකටපත් වුණාට පස්සේ හිතෙන්නේ එහෙම නෙවෙයි. මෙතන කෑලි දෙකක් මොනවද මේ මේ කාශ්‍යපහම්දුරන්ගේ සිත් වේගය නැත්නම් සිත වෙනම එකක් කය වෙනම එකක් මේ දෙක එයා එකට කරන් ඇවිල්ලා තියෙනවා ඒක <laughs> වෙලා ඇවිල්ලා වැඩ කරාට මේ දෙක දෙකක් හරි කෝකද මම දැන් කාශ්‍යපහම්දුර කියලා ගන්නෙ ප්‍රශ්න දෙන්න එතකොට කෝකද ගන්නෙ මේ ශරීරයද මේ ශරීරය ගත්තොත් මේ ඇඟිල්ලකට මේ මූණට මේ නහයට මේ කටට මේ දිවට මේ ලෝදයක් අපි කරන දෙයක් දන්නේ අපි එකදලා මේ කරන සාකච්ඡාව පිළිබඳ මෙයා මොකුත් දන්නේ මේ ශරීරය මොකක්ද දන්නේ එහෙනම් දැන් ওই පැත්තෙම තීරණයකට එනවා. ඒ ශරීරයට කාශ්‍යප හඳ කියන්න බෑ. එහෙනම් සිතද කියලා ප්‍රශ්නයක් එනවා. හරි ඒ සිතද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ සිතත් හැන්දෑව කතා කරන එක විදිහක්, දවල් කතා කරන එක විදිහක්, දැන් කතා කරන එක විදිහක්. හරි වෙනස් වෙනවා. පාලනය කරගන්න බෑ. ඒකට පාලනය කරගන්න බෑ. එතකොට උන්න හේතු හොයන නෝන හේතු හොයන්න කියලා වෙනවා. ඉතින් හේතු වෙනකොට මේ සිතක සකස් වීම සඳහා පටිසම්පාද ධර්මයට අනුව හේතු සකස් කරගන්න පුළුවන්. කාය කායට හේතු හොයාගන්න පුළුවන්. දැන් මේ මොකද වෙන්නේ? මේක පිළිබඳව අනුන්ගේ ශරීර පිළිබඳව හේතු විතරක් නෙවෙයි ඊළඟට අම්මා තාත්තා සහෝදරයා සහෝදරි මේ ලෝකේ සියලුම දෙනා පිළිබඳව අර ඒකාග්‍රතාව හිතින් අර හිතපු තත්වයන් අත්දැකීමෙන් මේ ඔක්කොම මේවා ගෙන යද කියලා විශාල පරාසයක් එක විදිහට ඇන්න පටන් ගන්නවා. ඒතර කියන සම්මර්ෂණ ඥානය කියලා. හරිද? ඊට පස්සේ තවත් ඉස්සරහට මේ තුල ගවේෂණය කරන්නාට තේරෙනවා හැම වෙලේම මේ කය ඇති වෙනවා නැති වෙනවා. ඒ කියන්නේ මෙහෙම මෙහෙම වෙනවා කියන්නේ මෙහෙම ඇති වෙනවා නැති වෙනවා නෙවෙයි. ඇත්තමත් ඒ වගේ තමයි. නමුත් මේක සිද්ධ වෙන්නේ අර යටිදන් උඩ වෙනකම් පෙන බුබුලක් කඩාගෙන යනවා වගේ උඩම ඒක විඳිනකොට ඊට යටින් තිබ්බ එක නිරූපණය කරනවා මේක නිරූපණය වෙන හැම වෙලෙම ඇතිවීම නැතිවීම කියනවා තේරෙනවා. සිතත් හැම වෙලෙම ඇතිවීම නැතිවීම තේරෙනවා. හරි එතකොට අපි කියනවා ඒක තුලම ඊට පරිබාහිර කිසිදු සිතුවිල්ලක් ඇති වෙන්නේ නැතුව ඒ විදිහට මේක දැනන ගානට එනකම් මේ සිහිය වර්ධනය වුණාම කියනවා සමුදේ වය නැත්නම් උදයව්‍ය ඥානය ඇති වුණා කියලා. ඥානය ඇති වුණාට පස්සේ ඒක විඳීම එකමයි දැනෙන්න තේරෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දිගටම තව මහා විදර්ශනාව මේ භාවනාව තුළින් වර්ධනය කරපුවාට කරගෙන යන්න පුළුවන්. දැන් ඊළඟට ඒත් එක්කම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන එක භාවනාවක්වත් ඕනේ නැද්ද කියලා. නෑ මේ බුද්ධානුස්සතිය මේ වගේ සකස් වෙනවා කියලා උඩට ගන්න ගියාම ඒකට දැන් මූලිකව උදව්වක් විදිහින් මූලික හරියදී මරණ සතිය, අසුභ භාවනාව ආදී දේවල් වල ප්‍රයෝජනයක් තියෙනවා. ඒකින්ද මේ මේක විදර්ශනාවට හරවන්න පුළුවන්. එහෙම. තරුණයන් විදිහට අපිට සාමාන්‍යයෙන් මේ භාවනාවක් සිදු කරනවා කියන්නේ හරිම අපහසු දෙයක්. ඒත් අපිට දැන් තේරෙනවා මේ මේ භාවනාවට හිත යොමු කරොත් අපේ ජීවිතේ මොනතරම්නම් අපිට සැනසීමක් ලැබෙනවද කියලා. ඒ අපිට එහෙම දැනෙන්නේ අපි මේ බුදුදහමත් සමගින් මේ බුදුදහම සමග ජීවත් වෙන නිසා. ඉතින් අපේ හැඳුරුනේ දැන් සමාජයේ තරුණයන් ඇත්තෙන්ම කිව්වොත් හරිම අමාරුයි මේ වගේ දෙයකට හුරු කරන්න. මොකද ජංගම දුරකථනය පරිගණකය ඒකට තමයි අපේ අද තරුණයෝ බොහෝ දෙනෙක් යොමු වෙලා ඉන්නේ. අපේ හඳුරන්නේ තරුණ කණ්ඩායම් මෙවැනි භාවනාවකට යොමු කිරීම ඉතා අපහසුයි. ඉතින් ඒ සඳහා කුමක් කරන්න ඕනද? මොන වගේ දෙයක්ද තරුණ කණ්ඩායම් මේකට යොමු කරගන්න අපි සිදු කරන්න ඕනේ? පිළිබඳව ඔබ වහන්සේ පහදා දෙන්න අපිට. දරුණුම ප්‍රශ්නයක් තමයි අහන්නේ කොහොම ප්‍රශ්න අතරේ මම හිතන්නේ අසීරුවටමපත් වෙන ප්‍රශ්නයක්. ඊයේ දවසේ සාකච්ඡා වෙද්දී මට මතකයි අපිට අපි පොඩි සාකච්ඡාවක් සම්බන්ධ කරගත්ත අපේ කල්‍යාණ මිත්‍ර සංගමයට සම්බන්ධ පොඩි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ තාම අපූර්ව කාරණාවක් ගැන හරි දක්වා ඔය සම්බන්ධවම මට ඒක මතක් වුණා එකපාරටම මේ ඒ තමයි අපේ ධම්මදේව හාමුදුරුව මේ උන්වහන්සේ මතක් කරනවා මේ සූත්‍ර පිටකයේ තිබ්බ විදිහට මේ මේක කල යුතු විදිහ ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනාව වඩන්න බුද්ධානුස්සති භාවනාව වඩන්න බුද්ධානුස්සති භාවනාව වඩන්න කිව්වම අර විස කණ්ඨ කියන උදාහරණයක් එක්ක මේ අර හකුරු විතරපු උදාහරණය මම ඒක දැන් මතක් කරන්න යන්නේ කාල වේලාව ගන්න හින්දා බුද්ධානුස්සති භාවනාව වඩන්න වඩන්න වඩන්න කිව්වම ඒක අමහිරි හරි අපි කල්පනා කළ බලුවොත් අපේ සියල ආච්චිලා ඉස්සර අපිට බුද්ධානුස්සති භාවනාව වැඩෙවුවා කොහොමද පුංචි එකාව ළඟින් තියාගෙන ජාතක කතා කියලා දුන්නා. බුදුහාමුදුරුවෝ ගැන කියලා දුන්නා. ආලෝක දමනය ගැන කියලා දුන්නා. අඟුලිමාල දමනය ගැන කියලා දුන්නා. මට හොඳට මතකයි. ඒවා කියලා දුන්නට ඒවා තියෙනවා දැන් අඟුලිමාල දමනය වෙන හැටි. නේද නවතින්න නවතින්න කියලා කෑ ගහද්දී අන්තිමට මම නැවතිලා ඉන්නේ. නේද? නුඹ නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනකොට මේ මහා නේද ඊට කලින් කතන්දරේ කියලා දෙන්න තියෙන්නේ. මේ ඒ ගුරුවරයා ළඟට ගිය හැකි දිසාපාමක ආචාර්යවරයා ළඟට ඒ විදිහට ඒ ඔක්කොම කියලා දීලා දැන් මහා ධර්ම පුද්ගලයෙක් වෙලා අම්මව මරන්න දැන් අපිට නිකන් අර සිනමා පටයක් බලනවා වගේ දැන් මේක මේ පුංචි ළමයාට හොඳටම ඇවිල්ලා පේනවා. දැන් අම්මා අර පැත්තෙන් එනවා. මෙයාට දැන් ඉතු වෙලා තියෙන එකම කෙනා මරන්න ඉන්න කෙනා අම්මා. එතකොට මේ අම්මා මරුවොත් අනන්තරේ පාප කර්මය සිද්ධ වෙනවා. දැන් අම්මා කෑ ගහගෙන අම්මා තනියම ඉන්නේ මේ මගේ මගේ එකම පුතා මේ දරුණු හොරෙක් වෙලා මාව දැක්ක ගමන් මෙයා මේ මෙල්ල වෙනවා කියලා අදහසින් නමුත් මෙයාට අම්මා ගැන සිහියන්නේ නැහැ. ඉතින් කඩුව අමෝරාගෙන අම්මා පස්සේ පාන්නනවා කියලා අපි දැන් ඉන්නේ පස් වෙලා. හරිද? ඒ ඉන්න වෙලාව කියනවා ඒ වෙලාව ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ හැමදාම උදේ ඇතන ලෝකේ දිහා බලනකොට මේක පේනවා. හරිද? ඒක පේනකොට බුදුරජාණන් වහන්සේ මේ දෙන්නම අතර වැඩම කරනවා වැඩම කරලා වේගයෙන් අඟුලිමාල දුවන වේගෙම ඒක දැන් ආයේ අමුතුවෙන් තොරන් ඕනේ නැහැ. මොකද කියන්නේ? තොරන් ඕනේ <laughs> නැහැ. නේද? ඊට පස්සේ අන්තිමට කියනවා නවතුන නවතුනක දැන් කතා ප්‍රවෘත්ති කියනවා. මේක නේද බුද්ධානුස්සතිය. හරිද? ඊයේ අපේ පුරිසානාන්තේ මතක් කරනවා සූත්‍ර පිටකයේ තිබුණා තිබුණ විදිහට මේ මේ බුද්ධානුස්සතිය වඩන එක නෙවෙයි බුදු ගුණ ඒ අදාළ සිද්ධි ජාතක කතා ආදී ඉස්සෙල්ලා මේ තරුණයට කියලා දෙන්න. ඒ තරුණයට ගෝචර කරන්න. ඇත්තටම මුහුණු පොතේ නැහැ නැත්තම් තවත් දුරකථනවල දැන් එක එක එක එක ඒවා ඔය මොනවද ප්‍රසිද්ධ කරන්ද නොයෙකුත් උපකරණ තමයි. නේද? එක එකන තමන්ගේ ව්‍යාපාර. එතකොට ඇත්තටම අනිත් අය ගැන කරුණාවක් තියෙන මිනිසුන්ට පුළුවන් ඕන නම් තරුණයෙකුට ගැළපෙන විදිහට දැන් අපි හිතමුකෝ පාසල යන ළමයට ඔබේ මතක ශක්තිය වර්ධනය කරගන්න ක්‍රමය. ඔබේ සියලු දැන් අපි හිතමු මාතෘකාව පෙන්නේ මේක මේ කවුරුහරි හොයනකොට එහෙම එකක්. ඔබේ සියලු වැරදි වළක්වා ගන්න නව ක්‍රමයක්. මේ විදිහට යන්නේ. හරි. එතකොට එතකොට මෙයා මේක හොයනවා. හැබැයි මේක බොහොම පොඩි විනාඩි ගාණක් වෙන්න ඕනේ. හරි. ඒක තුල පුංචි පණිවිඩය තියෙන කරලා බලන්න. ඔබ ලෝකයේ හැම හැම දෙයකින් දෙයක් ඉන්නම සතුට හොයන කෙනෙක්. අනුන්ගේ මත රඳා නොපවතින සතුටක් හදාගන්න ක්‍රමය කිව්වා. දැන් අපි අනුන්ගේ මත රඳා පැවති සතුටන්නේ. අනුන්ගේ මත රඳා නොපවතින සතුටක් උපදවා ගන්න ක්‍රමය. මේ විදිහට ධර්මයේ තියෙන ඇත්තටම ප්‍රශ්නේ විසඳන ක්‍රමවේදය ඇයි බැරි ඒ තරුණයන්ගේ මාධ්‍ය ජාලාවල විහිදුවා හරින්න ආකර්ෂණීය වැඩ කරන්නේ? එහෙම වැඩ කරපු වැඩ කරපුවාම මොකද වෙන්නේ? මෙයාලාට මේ විසඳුම හොයනවා. මේ විසඳුම හොයනවත් එක්ක මොකද වෙන්නේ? ඊට පස්සේ පුළුවන් ඊට වඩා ටිකක් දිග එකක් බලන්න යොමු කරන්න. ටික ටික වෙනකොට අන්තිම බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව උපදිනවා. අන්තිමට මේ තැනත්තා ඊටමසේ චූටි ළමයාට ගෙනල්ලා මට බුදුගුණ නමය කියලා දුන්නා නම් චූටි කාලේ අපේ සීයා මම හොඳට එතන බුදිය ගන්නවරෝ කරෝ. නේද? නමුත් එහෙනම් ඒ මනසට ගැළපෙන විදිහට මේක සකස් කිරීමේ වගකීම මේ සඳහා වගකී යුතු සහ Tamanට හැකි පමණින් ඇත්තට මේ මාධ්‍ය ජාලවල පුළුවන් අයින්නම Tamanට හැකි පමණින් ආකර්ෂණීය මේවා යොදවලා තරුණ කණ්ඩායම මේ පැතිවලට පත් කරගන්න. එහෙම කරන්න ඔබටත් පුළුවන් නම් නූතන සමාජ ජාල විබදවි තුලින් නිවැරදි උදේ යහපත් දේ පමණක් බෙදා හරින්නට ඉතින් ඔබත් උතුම් මිනිහෙක්. සදහවතුනි අදට අපිට ලැබී ඇති කාලයත් කෙනෙන් කෙනෙන් ගත වෙනවා ඉතින් අවසන් වෙනවා අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසන් ප්‍රශ්නය විමසන්නට කැමතියි බුදුරජාණන් වහන්සේ පිළිබඳව අධික ශ්‍රද්ධාවක් ඇතිවීම හානිකර බව පැවසෙනවා මේ පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් අපේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා බොහොම වටින බොහොම වටින ප්‍රශ්නයක් අධික ශ්‍රද්ධාවක් ඇතිවීම හානිකරයි කියලා කියන්නේ එතකොට මොකද වෙන්නේ අපි ඒ තුලම ඔය අධික පූජාවලට මේතු දේවල් වලට යොමු වෙලා කටයුතු කරනවා ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙක හේල් පිළ දෙක වගේ සමාන්තර අරගෙන යනවා ප්‍රඥාව මූලික කරගෙන ශ්‍රද්ධාව ඇති වෙනකොට ශ්‍රද්ධාව මූලික වෙනවා ප්‍රඥාව ඇති වෙනවා ශ්‍රද්ධාව මූලික වෙනවා ප්‍රඥාව ඇති වෙන්න ප්‍රඥාව මූලික කරගෙන ප්‍රඥාව හේතු කොටගෙන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ ඒ දෙක සමතුලිත කරගන්න ඕනේ එහෙම නැතුනොත් එක අන්තයකට ගිහිල්ලා ඒ අන්තය තුල හිර වෙලා බුද්ධ වන්දනාවක් නැත්නම් බුදුරජාණන් වහන්සේට සැලකිලි විතර කරමින් වාසය කරන ස්වභාවයකට පත් වෙයි ප්‍රඥාව දිනු කරගන්න නැතුව. ඒකින්ද ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමතුලිත කරගෙන අරගෙන යන්න ඕනේ. ඒ කතාවේ අර්ථයක් තියෙනවා. ඒක ඒකද ප්‍රඥාව කියන්නේ ධර්මය අවබෝධ කරගන්න කියන එකයි. ඒකයි සමහර අය පූජාවල විතරක් හිර වෙලා ඉන්නේ. පූජාවල විතරක් හිර වුණා. පූජාවෙන් තමයි අපි මෙතෙන්ට එන්නේ. අපි ඒකට මෙතෙන්ට ආවට පස්සේ ටිකක් දිනු වුණාට පස්සේ පූජාවට පයින් ගහන්න ඉතාලම නරක වැඩක්. නැග්ගේනි මගට පයින් ගහන්න බැහැ කියන එතකොට. හැබැයි එතන විතරක් කවර හේ වෙලා ඉන්නවනම් එතනින් උඩට එන්න ඕනේ. ඒ සඳහා ප්‍රශ්නාව දුන්නා. මේ දෙක සමතුලිත කරගත්තහම ගැටලු කරනවා. සදහතුනේ ඉතාමත් හරවත් ධම් කතිකාවතක් අද බෞද්ධ රූපවාහිනියෙන් අපි ඔබට ගෙන ඉන්න තේතුනේ.